පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී ධම්මනී සික්ඛාපදං සමාදියාමි මිච්ඡානාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් ආජීවං අත්තමග සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං ආම භන්තේ සාදු සාදු සාදු කවුරුත් මෙසේ කියන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු පූජාවන්ත සුදුසු බැවින් අරහං නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනේක ගුණයන්ගෙන් අනේක ඥානයන්ගෙන් සමන්නාගත බැවින් විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් සුගතෝ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සකල ලෝකය දනවදාල බැවින් ලෝකවිදෝ නම් වනසේක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 ඊ타මත්ම වැදගත් අරමුණු රාශියක් සිත ඇතිව තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. හදාවඩා තබා පරලෝකීය මව්පිය ඥාතීන පින්දීම අතිවිශේෂ පින්කමක්. ජීවත්වන මව්පියන්ද සැලකීම් උපස්ථාන කිරීම අතිවිශිෂ්ට පින්කමක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. ප්‍රථම පින්කම තමයි මව්ට පියාට සැලකීම. එය හරියට නොකර ලෝකෙටම බණ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ හේතුව මුල හොඳ නැහැ. ඒ නිසා මৌলিක අදිතාලම හැටියට කොයි කාගෙත් ඉන්න මව්ට පියාට උපස්ථාන කටයුතුයි පරලෝගොස් ඇති මව්පියන්ට පුණ්‍යානුමෝදනා කටයුතුයි. ඊළඟට අපේ දාන සීල භාවනාදී පින්කම් ටික කරනකොට අපේ ජීවිතයේ අතිවිශාල පිනක් එකතු වෙනවා. ඔය දැන් කියලා දුන්න බුදුගුණ භාවනාවත් බොහෝම ඉහළින් කොයි කවුරු සිදු කරගනු ලැබුවොත් වටිනවා. අසනීප පොළු පන්දර වලටත් හොඳයි. මෙලව දියුණුවට යහපතටත් හොඳයි. පරලොව අනිවාර්යෙන් සුගතියක ඉන්න පුළුවන්. අපායෙන් නිදහස් වෙන්න පුළුවන් පිරිපුන් ජීවිතයක් ලබන්න පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනටපත් වෙන්න පුළුවන් පින්කමක් හැටියටයි ධර්මයේ පෙන්වන්නේ. ඒවා කොයි කවුරුත් දියුණු තියුණු කරන අතර තව තවත් ඒවා ශක්තිමත් කරගනු ලැබුවොත් අපේ ජීවිත බොහොම වාසනාවන්ත බවට පත් වෙනවා. අද මේ පින්නතුල්ලා පවත්වන ධර්මදේශනාමේ පින්කම ලෝකයාටම ලබා දෙන ධර්ම දානමේ පින්කමයි. ලංකාවේ බෞද්ධ බෞද්ධ ජනතාවත් ලෝකයේ බෞද්ධ ජනතාව විශාල පිරිසක් කියන අපේ අය ඒ රටවල් වල ඒ අයත් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා දායකත්වයට විශාල පිනක් ලැබෙනවා අන්න ඒක තමයි සියලුම දානමය පින්කම් අතරින් ධර්ම දානමය පින්කම ශ්‍රේෂ්ඨ බව මේ තථාගත ධර්මයේ පෙන්වන්නේ ඒවා ගැන කල්පනා කළ මේ වෙලාව සිහි කල්පනාවෙන් මෙතන ඉන්නට ඕන දේශනාවෙහි සිට පිහිටුව ගන්නට ඕන එතකොට තමයි බණ ඇසීමේ පින්කම තොලෙන් මහා පිනක් Tamanට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවයි ඒකට තනි වචනයක් පාවිච්චි කරනවා සාමුක්කංශික දේශනාව කියලා. සාමුක්කංශික දේශනාව. සියලු බුදුවරයන් වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ලෝක සත්වයාට මාර්ගඵල නිවන් සුව පිණිස දේශනා කරන්නේ. දානමේ පින්කමේ අනුසස් කිව්වත් ශීලමේ පින්කම ගැන කිව්වත් කවර දේ ගැන කතා කළත් හිත හැදෙලා හිත දියුණු වෙලා නුවණ මොහුකුරා ගියාම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවසන් කරන්නේ. එතනදී තමයි මාර්ගඵල අවස්ථාවටපත් වෙන්නේ. එනිසා මේ චතුරාර්ය සත්‍ය දේශනේ කියන එක බොහෝම වැදගත්. චතු කියන්නේ හතරයි. ආර්ය කියන්නේ බුදුපසේ බුදු මහරහත් උතුමන් සතු අවබෝධ කළ ධර්ම හතරයි. එතකොට මේ දුක්ඛ සත්‍ය කියන්නේ එකක්. සමුදය සත්‍ය කියන්නේ අනිත් එක. නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යය කියන හතර. හැබැයි ගැඹුරුයි. නුවණ පාවිච්චි කළොත් ගැඹුරු නෑ. ඔබ අප සියලු දෙනාම මේ විඳින දුක හිතට ගතට හොඳට දැනෙනවා. කායික වේදනා, මානසික වේදනා, ආරවුල් ප්‍රශ්න ඒ සියල්ලම පින්නොත්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛ සත්‍ය හැටියට. ඔමාප සියලුම දෙනා උපන්නේ මව් කුසක් තුළ මාලිගාවක හිටිය නෙමෙයි. ඒ මව අපි විඳපු දුක සීමාවක් නෑ. අන්න ඒකද තමයි ජාති දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හරි භයානක දුකක්. මනුස්ස ලෝකේ ඉපදිලා ඒ වගේම പ്രേත ලෝකේ ඉපදිලා අනිත් අපායවල වල ඉපදිලා ඒ සත්වෝ සීමාවක් නැති දුක් විඳිනවා දෙව්ලොව බඹලොව ඉපදිලා අවසාන වෙනකොට මරණය ආසන්න වෙනකොට ඒගොල්ලොත් අඬනව වැළපෙනවා මරණයට කැමති නැහැ එතන ඉඳයි කැමති ඒගොල්ලෝ දන්නවා දුකටපත් වෙන බව ඉන්නකම් පිනක් දහමක් කරගත්තේ නැහැ. මරණය ආසන්න වුණා. දැන් අඬනෝ වැළපෙනවා. එහෙමනම් පින්නතුන මේ ඉපදීම කියන එක කිසිම ශාස්ත්‍රවරයෙක් ලෞතර බුදු කෙනෙක් සැපයි කියලා දේශනා කරේ නැහැ. මේ ලෝකයේ කිසිම තැනක් සැපයි කියලා දේශනා කරේ නැහැ. දෙවලෝ ඕන තරම් සම්පත් තියෙනවා. බඹලෝ කිසිම කරදරයක් නැහැ. නමුත් ඒගොල්ලොත් මැරෙනවා. එහෙනම් මරණ දුක තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා ඉන්න තැන් වර්ණනා කරේ නැහැ. හොඳයි කියලා. වර්ණනා කළේ නිර්වාණය. නිර්වාණය සාන්තයි සැපයි කියලා බොහෝම දේශනාවන් කළා. හිතට දැනෙනවා, ගතට දැනෙනවා දින හතක් निराහාර වෙන්න පුළුවන් නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාට Nirodha සමවතේ. Nirodha සමාපත්තිය බොහොම ගම්බීරයි. ගිනි තබවත් පිච්චෙන්නේ නැහැ. ගංගාවක් දෙගොඩ තනා ගියත් ඉන්න තැනින් හෙලවෙන්නේ නැහැ. මහා අකුණු ගැහුවත් වදින්නේ නැහැ. බලන්න මේ සමාපත්තිය කොච්චර ප්‍රබලද. ඒක ස්වාමීන් වහන්සේ නමක් කුඩා වනලෑබක නිරෝධ සමාපත්තියේ හිටිය ළමයි හිතුව අනේ මේ ස්වාමීන් වහන්සේ පැය ගාණක් මෙතන වාඩි වෙලා මෙන්න අපවත් වෙලා කියලා ඒගොල්ලෝ පිදුරු ගෙනල්ලා දාලා ගිනි තැබුවා. දබල ගියා. ටික වෙලාවකින් Nirodhe නැගිටින වෙලාව උන්වහන්සේට තිබුණේ අලු ටික ගසා දමන්න විතරයි. සිවුරේ නූලක්වත් පිච්චිලා නැහැ. බලන්න කොච්චර බලවත්. අන්නේ නිර්වාණය අවබෝධ කරගන්න දුක අවබෝධ කරන්න ඕන. කායික වශයෙන් මානසික වශයෙන් තියෙන මේ දුක ඉපදීමේ දුක ඊළඟට ජරාවටපත් වීමේ දුක ඊළඟට ලෙඩවීමේ දුක ඊළඟට මරණ දුක ඔය අතර අඬනවා වැළපෙන එකක් දුකක් කායික මානසික දුක් දැඩි ආයාසය කෙටියෙන් කියනවා නම් මේ පංචෝපාදානස්කන්ධයේම ශරීර කෝඩුවම දුක් ගොඩක්. අන්න ඒක අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතෙකුත් දේශනා කළා. පළවෙනි චතුරාර්ය සත්‍යයේ දේශනා කළේ බරණැස ඉසිපතනාරාමේදී පංච වර්ගීය ස්වාමින් වහන්සේලාට. දෙවියන්ට බ්‍රහ්මීන්ට. ඒතර සමුදේ සත්‍ය නමින් කියන මතක තියාගෙන තණ්හාව සං උදය දුක් රැස් කරන්නේය. දුක් රැස් කරන්නේය තණ්හාව කියන එකයි තේරුම. ඒක ප්‍රහාණය කරන්න ඕන. පහ පහා තම්බා ධම්මා කියන්නේ ඒකයි. හිත තුළ පවතින තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕන, දියුණු කරන්න නෙමෙයි. දුක පිරිසිඳ අවබෝධ කරගන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ මේ තණ්හාවද තමයි සමුදය සත්‍යය කියලා දේශනා කළේ. කතමංච වික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් කවරේද එහෙමනම් උන්වහන්සේ පැහැදිලි කරනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගත తත්‍ර తත්‍රාවි නන්දිනේ එතකොට මේ තණ්හාව නිසා තමයි පුනබ්භවෝ නැවත උපදින්නේ. දැන් කවුරු හරි ඇහුවොත් නැවත උපදින්නේ මොකද කියලා එක එක වැල්වතාරම් කියන්න එපා තණ්හාව නිසා කියලා කියන්න. කෙටම තේරුම මෙච්චරයි. අපි මේ ඉපදුනේ තණ්හාව නිසා. තණ්හාව නැති කරපු රහතන් වහන්සේ උපදින්නේ නැහැ. තණ්හාව නැති කරපු රහතන් වහන්සේ උපදින්නේ නැහැ. උන්වහන්සේ තමයි ඔය කියන නිවනටපත් උනේ. ඊට මෙහා ඉන්න අය නැවත උපදිනවා. අපි නැවත නැවතත් නැවත නැවතත් උපදිනවා රහත් වන තුරු. සංසාරේ උපන්න වාරවල ඒ මුත ශරීරය එකතු කළා නම් මහ සාගරේ වහන්න පුළුවන්. කොහොම ඉපදෙල්ලක්ද බලන්න. එච්චර භයානක ගමනක් මේ ආවේ ඒ එනාතර තමයි මේ හොඳ මනුෂ්‍ය ජීවිතයයි සම්මා සම්බුද්ධ ශාසනයයි දෙක අපිට ලැබුණේ. මේක සාපරාදී ලෙස ගෙවා දමන්න හොඳ නැහැ. රකියාව අධ්‍යාපනයේ දෛනික වැඩ ඉවරුණාම සංසාර ගමන සැපෙන් ඉඳීම සඳහා නිවනට පත්වීම සඳහා දාන සීල භාවනා කියන පින්කම් ටිකක් කරගන්න. ඔච්චරයි පිහිට. ලෝක සත්වයා පිනට දාමට යොමු වීම අඩුයි. සත්ව ඝාතනයේ හොරකම, කාම මිත්‍යාචාරي, බොරු කීම, මන්ද්‍රව්‍ය පාවිච්චිය මේවා තැබ්බැහි වෙලා තමයි වාසය කරන්නේ පිනක් දහමක් ගැන හිතන්නේ නැහැ. ඒ වගේ මස් වෙළඳාම, මස් පිණිස සත්ව වෙළඳාම, අවියාවුද වෙළඳාම, මද්ද්‍රව්‍ය වෙළඳාම සහ වසවිස වෙළඳාම මේවත් ජීවනෝපායට හරවගෙන අතිවිශාල ධනවතුන් වෙන්නට ඕනෑ කියලා වැරදි ව්‍යාපාරවලට යොමු වී ජීවත් වෙනවා ඒකත් භයානක දුකකට වැටෙනවා සැප දකින්න බෑ එන්නෙන්න සංසාරයේ දික් වෙනවා සතර අපායේ දොරටු විවෘත වෙනවා නිවන් මඟ සුගති මඟ දොරටු වැහෙනවා ඒව හොඳට කල්පනා කරලා ඔබ අප සියලුම දෙනා මේ යන්නේ නිවන් මඟ මේ ධර්මානුශාසනාවද ශ්‍රවණ සවන් යොමු කරන මේ වෙලාවේ හිත මෙතන තිබෙන බැවින් કોઈ කවුරුණත් නිවන නිවන් මඟට බැසගෙනයි මේ ගමන් කරන්නේ ඒතර නැවත නැවත උපත ලබා දෙන ඒ ඒ භවයන්හි ඇලීමක් ඇති කර දෙන්නේ කුමක්ද සමුදේ සත්‍යයයි. ඒක බොරුවක් නෙමෙයි. සත්‍යවාදී දෙයක්. පුනර්භවය ඇති කර දෙන නැවත නැවත දුක් ලබා දෙන ඒ ඒ භවයන්හි ඇලීමක් ඇති කර දෙන දෙයට තණ්හාව කියන සමුදේ සත්‍යයක නැති කරන්න ඕන. ප්‍රහාණය කරන්න ඕන. තණ්හා වර්ග කොටස් තුනයි ප්‍රධාන වශයෙන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සූත්‍රයේම පැහැදිලි කරනවා පංචකාම වස්තුන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහයි මේ කියන දේවල් කෙරෙහි ඇලීමක් බලවත් තෘෂ්ණාවක් ඇති කරගන්නේ නම් ඒකට කියනවා කාම තණ්හාව. හැමෝටම තියෙනවා. අනාගාමි ආර්ය උතුමාට නැහැ. රහතන් වහන්සේටත් නැහැ. සෝවාන් සකලදාගාමි දෙන්නටයි ඊට මෙහා මනෝලොව ඉන්න සියලුම සත්ත්ව ප්‍රජාවටයි කාම තණ්හාව තිබෙනවා. පංචකා වස්තුන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව හැමෝටම තියෙනවා. යමෙක් කියනවා නම් මට මේ මේ තෘෂ්ණාව නැහැ කියලා ඒක වැරදි. ඒක කියන්න පුළුවන්නේ මහරහතන් වහන්සේට පමණයි. ඊට මෙහා ඉන්න අයට මගේ නම් තෘෂ්ණාව නැහැ කියලා කියන්න බෑ. අනාගාමී වුණත් භව තණ්හාව ඉතුරු වෙලා තියෙනවා. එතකොට සංසාර ගමන දික් කරන දුක් වැඩි කරන දෙයක් තමයි සමුදය සත්‍ය තණ්හාව. ඊළඟට භව තණ්හා දෙවෙනි එක. මේ සංසාරෙට තිබෙන ආසාවට කියනවා භව තණ්හාව. මනුලොවට, දෙව්ලොවට, බඹලොවට තියෙන උපදින්න තියෙන ආසාවට කියනවා භව තණ්හාව. ඒකත් හැමෝටම තියෙනවා. මේ මනුලොවෙන් ඉවත් වී වහාම යන්න කිව්වොත් කවුරු හරි මරණයට පත් වෙලා යන්නේ කියොත් කිසිම කෙනෙක් කැමති නැහැ. හේතුව තමයි මේ භව තණ්හාව. ඒකත් අපි ළඟ තියෙනවා. ඊළඟට විභව තණ්හාව. ඒක දරුණු වැඩි. සමහර ප්‍රකාශ කරන මරණයෙන් පස්සේ උපතක් නැහැ කියලා ඒකල සතුට වෙනවා. මරණයෙන් පස්සේ උපතක් නැහැ කියන්නේ උච්ඡේදවාදයයි. එය මිසදුටුකමක්. ඒක තමයි දරුණම පව. අනිත් සාමාන්‍ය පව කළත් ඒව යට කරගන්න පුළුවන්. මේ කියන මිසදුටුකම යම් හිතක පහළ වුණොත් ඒක පින්නතුනේ තමන්ගේ අවාසනාවට. අවීච මහා නරකයේ දුක් විඳින්න ඕන. සංසාරයේ අනන්ත දුක් විඳින්න ඕන. බලන්න මේ විභව තණ්හාව නොදැනීම නිසා අදහස් ප්‍රකාශ කරනකොට ඇතිවන භයානකකම. ඒ නිසා කටම පරිස්සම් කරගන්න ඕන. නැවත උපදින බව ප්‍රකාශ කරන්න ඕන. මනුලවත් දෙවලවක් මමලවක් අපායක් තිබෙන බව ප්‍රකාශ කරන්න ඕන. සමහරකට දැනුවත්කම නැතුව කියන්න පුළුවන් මරණින් පස්සු උපදින්නේ නැහැ. දෙවලවක් අපායක් නැහැ. ඔය විදිහට කියන්න පුළුවන්. ඒක මිසදුටුකම. ඒවා කවදාකවත් නිකන්වත් ප්‍රකාශ කරන්න එපා දරුණු පව්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම හොයාගෙන තමයි දේශනා කළේ. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, අතීතයක් තිබුණා, අනාගතයක් තියෙනවා, සංසාරයක් තියෙනවා. සතර අපායක් තියෙනවා, මනුලොවක් තියෙනවා, දෙව්ලොවක් තියෙනවා, බඹලොවක් තියෙනවා. අනන්ත ලෝක තියෙන මේ සියල්ලම බුදුනවණින් දැකවදාරලා යපර මේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා මේ ධර්මය මුලත් මැදත් අගත් වටිනා යහපත් ධර්මයක්. එහෙනම් මිසදුටුකම යම්සිතක තිබුණොත් ඒකට විභව තණ්හාව කියන එක දරුණු වැඩි. කාම තණ්හා, භව තණ්හා දෙකටත් වඩා දරුණුයි විභව තණ්හාව. මිසදුටුකම ඒර සමාවැරගෙන නැවති ආයති සංවදයේ පිහිටියොත් නිදහස තියෙනවා. නැවතමා මේ ප්‍රකාශ නොකරමි තොනරුවන් සරණ ගොස්මා සීලේ පිහිටමි කියලා ප්‍රකාශ කළොත් කරව පවුටගේ යට වෙලා තියෙනවා නමුත් නිදහසක් තියෙනවා මෙන්න මේවා පිළිබඳව පින්නොතින් නිවැරදි හසල දැනුමක් ඇති කරගෙන ඕන කටයුතු කරන්න ඊළඟට තණ්හාව හටගන්න ස්ථාන තියෙනවා හයක් ඇස කන නාසය දිව සිරුර හිත මෙන්න මේ ආයතන හයෙන් තමයි සියලුම තණ්හා හටගන්නේ ඊට එහා නැහැ. ඇසින් රූපයක් දැක්කොත් හොඳයි කියලා හිතුවොත් රූප තණ්හාව. කනෙන් ශබ්දයක් ඇහිලා මේක බොහොම හොඳයි කියලා හිතුවොත් ශබ්ද තණ්හාව. නාසිකාවෙන් සුවඳක් ආග්‍රහණය කළ මේ හොඳයි කියලා හිතුවොත් ගන්ධ තණ්හාව. ප්‍රණීත ආහාරයක් අනුභව කරනකොට මේ ඊතා හොඳයි කියලා හිතවර රස තණ්හාව. කායයට දැනෙන ස්පර්ශ මේ හොඳයි කියලා හිතවොත් ස්පර්ශ තණ්හාව. ඊළඟ මනසට දැනෙන අරෝ මේ දේ හොඳයි මේ දේ හොඳයි කියලා ගත්තොත් ධම්ම තණ්හාව 6යි. මේ හයෙන් තමයි මුළු මහත් තෘෂ්ණාවම හටගන්නේ. තණ්හාවට නම් 100ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තණ්හාවට නම් 100ක්. වර්ග 108ක්. එතකොට බලන්න කොයිතරම් භයානක දෙයක්ද මේ තණ්හාව. තරහවට, වෛරයට, ඊර්ෂ්‍යාවට එච්චර නමකුත් නැහැ. තණ්හාවේ ප්‍රබලකම තමයි මේන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඔබ අප හැමදෙනාම දන් දෙන්නේ ඔන්න ඔය තණ්හාව අඩු කරගන්න. දන්සල් පවත්වන්න යාචක දාන කරන්න කෙනෙකුට යමක් දෙන්නේ මේ කියන තෘෂ්ණාව අඩු කරගන්න හැමෝටම බෑ සමහරක් ධනත පිනට විරුද්ධයි කැමති නැහැ ආන්න ඒගොල්ලන්ගේ හිතේ තණ්හාව බලවත් ලෙස වැඩ කරනවා මරුණෙන් පස්සේ പ്രേත ලෝකෙට වැටෙනවා සැපයක් දැක ගන්න බෑ ඒ නිසා පින්නතුනේ සත්පුරුෂයෝ මෝන කියන්නේ ඔන්න ඕකට තමයි. සත්පුරුෂයෝ මෝන බුදුදහම වැළඳගෙන කටයුතු කරන. හොඳ මාසනාවන්ත ගතිගුණ ඇති මව්පියන් ඕන බුදුදහමට අනුව වැඩ කරන්. අසත්පුරුෂයන් එකතු සමග එකතු වෙලා බුදුදහමෙන් වැඩ කරන්න බෑ. ඒගොල්ලෝ කැමති නෑ. ධනට, පිනට, ශාසනයට, ගුණයට විරුද්ධයි. බෞද්ධ වෙන්න පුළුවන්. නාමිකව ඔබ අප සියලුම දෙනා ඒ අනුව බැලුවාම කොච්චර අගේ ඇතිද බලන්න. මේ තෘෂ්ණාව නැති කිරීමේ අදහසින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා යන පැතුමෙන් යුතුවයි මේ ධර්ම දේශනාවක් මේ ලෝකීයටම විසුරුවා හරින. කොච්චර බලයක්ද බලන්න. කොච්චර පිනක්ද බලන්න. මේක හරියට කරගත්තොත් සසර වසනතුරුම සප විපාක ලැබෙනවා. නිවන් සුව ලැබෙනවා. නිවන් දකිනාතුරු සුගතියක ඉන්න පුළුවන්. ඔය රහතන් වහන්සේලගේ චරිත බලනකොට කියවෙනවා කරගනු ලැබූ පින් බලින් සංසාර මෙදලා තියෙන දෙව්ලොව, බඹලොව, මනුලොව. පින බලන්න කොච්චර ප්‍රබලයි. ඒ තරම් බලවත් පින්කම් කිරීමේ අවකාශ තමයි ඔබ අප හැමෝටම ලැබිලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳවම කතා කරනවා නම් පොතපත කියවනවනම් අර්ථ ඉගෙන ගන්නවනම් ඒක හරි බලවත් වෙනවත්. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි ලෝකයේ ඉහළම තියෙන අවබෝධය. ඒක අවබෝධ කරගන්න අමාරුයි. ගැඹුරු වැඩි. ඒ වුණත් සංසාරයේ පින් කරගෙන යන අයට මේක අමාරුවක් නැහැ. දුක අවබෝධ කරගන්න පුළුවන්. තණ්හාව නැති කරන්න පුළුවන්. නිවනටපත් වෙන්න පුළුවන් නිවනට යන මඟක් තියෙන. ඒකට කියනවා ආර්යෂ්ටාංගික මාර්ගය කියලා. ඒ මාර්ගය තමයි මේ වෙලාවෙත් මේ යන්නේ. අපායට යන මඟක් තියෙනවා, මනුලොවට යන මඟක් තියෙනවා, දෙව්ලොවට යන මඟක් තියෙනවා, പ്രേත ලෝකයට යන මඟක් තියෙනවා. ඒ වගේ දොරටු වහගෙන අපි මේ නිවන් මඟකයි ගමන් කරන්නේ. නිවන් මඟ යන්නේ. මේ නිවන් මඟ යන ඕනෑම කෙනෙකුට නිවනටපත් වෙන්න පුළුවන් අවුරුදු 7න් එහාට. 7න් පහළ බෑ. ওই සංකිට්ඨ ස්වාමීන් වහන්සේ මහා පින්වන්ත උත්තමේ මව් මරණයටපත් වුණා කුසේ ඉන්න කාලෙම බලන්න රහත් වෙන්න පින තිබෙන නිසා මේ දරුවා මරණයටපත් වුණේ නැහැ කුසෙන් බේරුණා ඇහි පොඩි තුවාලයක් වුණ එච්චරයි අවුරුදු 7ේදී හිසගෙස් ටික බානකොටම rahat වුණා. පින කොහොමද බලන්න. කේසා කේසා කේසා කියලා හිසගෙස් ටික ගැන හිතලා මෙනෙහි කළා. අවුරුදු 7යි දරුවගේ වයස දැනපෙන හොඳට තියෙනවා. අවුරුදු 7ේදී rahat වුණා. අන්න බලන්න මහාන වෙන්න පින තිබුණා, rahat වෙන්න පින තිබුණා, මරන්න බැරි වුණා. ඒ වගේ තවත් හිටිය රහතන් වහන්සේ නමක් ප්‍රබල දබ්බ මල්ල පුත්ත කියලා රාජකුමාරයෙක්. ඒ ස්වාමීන් වහන්සේගේ අම්මත් මරුණ ළමයා බඩේ ඉන්නකොට. ගිනි පුපුර පුපුරා යනකොට මේ දරුවා වීසික වුණා දර ගොඩක් උඩ. ඒකයි දබ්බ කියලා නම දැම. දබ්බ කියලා නම දැමුනේ ඒකයි. මල්ල රාජකුමාරයෙක් නිසා දබ්බ මල්ල පුත්ත. ඒත් අවුරුදු 7යි. මහාන වෙන්න බාර දුන්නා ඉස්සරොද බානකොටම රහත් වන සිවුරු පෙරෙව්වේ රහත් වුණාගෙන් පස්සේ. සීවලී මහරහතන් වහන්සේත් එහෙමයි. සීවලී කුමාරයාට කේසා කේසා කියා මෙනෙහි කරන්න භාවනාව කියලා දුන්නා. හිසමාල ඉවරනකොටම රහත් වෙලා. සිවුරු දැරුවේ එතකොට රහත් ළමෙක් හැටියට බලන්නකො පින්න. අන්න ඒවා අපි මේ හොඳට හිතට අරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි මේ සරණ පිහිට තිබෙන්නේ. වෙන ලෝකයේ කිසිම ධර්මයක නිර්වාණයක් ගැන වර්ණනා කරන්නේ නැහැ. සංසාර දුක ගැන වර්ණන සංසාර දුක ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේත් නැහැ. තණ්හාව ගැන කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි දුක ගැන, තණ්හාව ගැන, නිර්වාණය ගැන, නිවනට යන මඟ ගැන කියලා දෙන්න. පළවෙනි ධම්සක් සූත්‍ර දේශනාව පැය 12ක දේශනාවක්. ඒ පැය 12ක දේශනාවේ පැහැදිලි කළේ පින්වත් චතුරාර්ය සත්‍යය. කොහොම දේශනාවක් වෙන්න ඇති. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් සෝවාන් වුණා. අසංකේයයක් සෝවාන් වුණා 18 කෝටියක් රහත් වෙලා තියෙනවා. දෙවියන් බ්‍රහ්මයන් පින් ඇත්තෝ. පළවෙනි ධර්ම දේශනාවෙන් නිවන් සුව පතාගෙන ආපෝයේ තමයි ඔය රහත් බවට පත් වුනේ. ඒ අනුව පින්නතන මේ බුදුදහමෙන් ලැබෙන සැපය බුදුදහමෙන් ලැබෙන හිතගත නිවා සනසන දේ නම් වෙන කිසිම දහමක නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි ආදී පද තුන දවස පුරාම කියන පුදුම බලයක් හිතට ලැබෙනවා. ඉතිවිසෝ ස්වාක්කාද සුපටිපන්න දවස පුරාම කියන්න ලොකු බලයක්. ඒ බලය නම් වෙන කිසිම දෙයකින් පින්වත් ලබන්න බැච්චර බලයක්. ඒවා බුදුරජාණන් වහන්සේමයි දේශනා කරේ. ඔබලාගේ බය තැති ගැනීම ලෝමහංසනය දුරවන්නේය. හිතගත පිනවා යන්නේ. එනම් බුදුගුණ දහම්ගුණ සඟගුණ මෙනෙහි කරන්නේේ කියෝ. දෙවියෙක් බ්‍රහ්මයෙක් කියවනේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරන හැමදෙනාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ කරන සියලු පෙන්දාන් ටික අවසන් හුස්ම දක්වාම කරගෙන යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණය පිළිබඳව පුදුම විදිහට වර්ණනාවක් කරනවා. ඉපදීමක් නැති බැවින් නිර්වාණය අජාතිනම් වන්නේය ජරාවක් නැති බැවින් නිර්වාණය අජර නම් වන්නේය මරණයක් නැති බැවින් නිර්වාණය අමත නම් වන්නේය ලෙඩ රෝග නැති බැවින් නිර්වාණය අව්‍යාධි නම් වන්නේය ඇඳීමක් නැති බැවින් නිර්වාණය අශෝක නම් වන්නේය වැළපීමක් නැති බැවින් නිර්වාණය අපරිදේවනම් වන්නේය. කායික දුකක් නැති බැවින් නිර්වාණය දුක්ඛ නම් වන්නේය. මානසික දුකක් නැති බැවින් නිර්වාණය අදෝමනස්ස නම් වන්නේය. දැඩි ආයාසයක් නැති බැවින් නිර්වාණය අනුපායාස නම් වන්නේය. රාගය නැති බැවින් නිර්වාණය වීත රාග නම් වන්නේය. තරාව නැති බැවින් නිර්වාණය වීත දෝසනම් වන්නේය මෝහය නැති බැවින් නිර්වාණය වීත මෝහනම් වන්නේය ආශ්‍රවයෝ නැති බැවින් නිර්වාණය අනාසවනම් වන්නේය බය නැති බැවින් නිර්වාණය අභයනම් වන්නේය මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිර්වාණය බොහෝම වර්ණනා කළා ඒ නිර්වාණය වර්ණනා කළේ පින්නතුනි සංසාර දුකේ කෙලවර. ඒ නිසා බුද්ධාදී උතුමෝ නිවන සැපයි සැපයි කියා දේශනා කළා. ඔබ අප සියලුම දෙනාටත් ඒ උතුම් නිර්වාණ ධර්මය ඊතා ඉක්මනින් සෝසීම අවබෝධ කරගන්න මේ සියලු පින්කම් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕන එහෙමනම් අද මේ සජීවී ධර්ම දේශනාව සිදු කරන තලවතුගොඩ පදිංචි දිමතු මහත්මිය නිසාන් මහත්මයා මිහින් පුතණුවන් සහ මන්දී දිනේ යන පින්නතුන්ලගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම සිදු කරනු ලැබෙනවා. කල් වේලා ඇතුව පැමිණලා තුනුරන්ට ගෞරවයේ පුද කරලා සීලේක පිහිටා බුදුගුණ භාවනා කරලා සමුදය සත්‍යයේ තණ්හාවමය ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ රැස් කරගත්තා වූ උතුම් කුසල සම්භාර ධර්මයේ සා තම තමාගේ ජීවිතේ පුරා රැස් කරගත් දාන සීල භාවනාදී සියලු පින් දෙමතු මහත්මියගේ දයාබර මෑණියන් වන මාළනී සිල්වා මහත්මිය සහ දයාබර පියාණන් වන පොමන් සිරිවාසගේ මහත්මා මිය පරලෝගොස් තෙවසරක් පිරීම නිමිත කරගෙනයි මේ පින්කම සිදු කරගන්නේ මව්පියෝ දෙදෙනා වහන්සේ මේ උතුම් පුණ්‍ය ආනුමෝදනාව ලබාගෙන සැපේටපත් වේවා දුක පීඩාවක් නොවේවා යුවරණ සැප බල ඥාන සම්පස්සිද්ධ වේවා අකල් මරණයකටපත් නොවේවා දීර්ඝායුෂ ජීවිත ලබත්වා සියලු සැප සම්පත් ලැබේවා පාරමී ගුණ දියුණු වේවා සසර වසන තුරු සුගතියක්ම වේවා ඊතායික් මන් භවයකදී දෙපළට අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්නට ඕන ඒ වගේම අපවත් වේ වදලත පෝජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් තම තමාගේ නමින් පරලෝකීය මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්ටත් රට දැය වෙනුවෙන් දෙවිපදෝ රණවිරවන්ටත් විපත් කරදර වලින් කොරෝනා වෛරසයෙන් පරලෝකීය මුළු මහත් ජනතාවත් මේ පින් ලබාගනේ හැමෝම දුකින් අත මිදේවා සැපේටපත් වේවා අමා මහ නිවන් සුවත් වේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න ඕන ශාසනාරක්ෂක ලෝකපාලක සතර වරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්දෝසතානන් දුටුගැමුණු දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජය ඇතුළු සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණිය ලබා දෙත්වා දෙවියන්ටත් අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්නට ඕන ඔබ පහදා වදා තබා සුජීවත්ව වාසය කරන මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්ට නිදුක් නිරෝගී සම්පන්දි ගාසිරි සම්පන්දි වුණුව යහපත සැලසේවා මෙලොව පරලොව සුබසත සැලසී නිවන් සුවත් වේවා ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝක වාසී සියලු සත්වයෝ මේ පින් බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කොරෝනා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ලෝකේ පීඩිතව වාසය කරන ඒ සමස්ත ලෝක වාසී කොරෝනා රෝගීන් මේ පින් බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බය දුර වේවා නිර්භීත වේවා ඊතා ඉක්මන් සෝයේ සැලසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන ඒ වගේ මේ ධර්ම දේශනාව සඳහා සහභාගී වුණා වූද සහභාගී නොවූ සියලුම ඥාතිත මිත්‍රාදීන්ටන් මෙලව යහපත පරලෝ යහපත සා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුවත් වේවා කැනඩාවේ පදිංචි ලක්ෂාන් වාසලගේ ආදරණීය සොහොයුරාටත් අනෝසා නැගණියටත් දරු දෙදෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝාස දියුණුව සැලසේවා. නිසාන් මහත්මයාගේ සුජීවත් වෙන ආදරණීය මව්පියන්ට නිදුක් නිරෝගී සම්පන්න ලැබේවා. දීර්ඝාස ලැබේවා. පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කිරීමේ වාසනාවක් සැලසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දරුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, දියුණුවක් වේවා, යහපතක් වේවා, සුබ නාගතයක් වේවා. උසස් පෙළ විභාගයේ පෙනී සිටින මිහින් පුතුණුවන්ටත් ඒ වගේම විනල් පුතුණුවන්ගේ තේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න ශක්තිය බලේ වාසනාව ලැබේවා දේශකයන් වහන්සේලා සියලු මහා සංඝ රත්නයටත් නාලිකාවේ සභාපති පූජ්‍ය වරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත්ම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධෙන් වහන්සේ ගුරුවන් වැලි මහා සෑය අනුභවයෙන් කේස ධාතුන් වහන්සේ ලලාත ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන අනුභවයෙන්ද බුද්ධගයාව බෝධීන් වහන්සේ වජිරාසන ආනුභාව බලයෙන්ද ලොම්බිනී බරණස කුසිනාරාම ජේතවනාරාමේ වේළුවනාරාමය අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභවයෙන්ද තුන් ලෝකී පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සයරදුන් වහන්සේලා සියලු සරුවක් ධාතුන් වහන්සේලා ගානුභවයෙන්ද අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගණන්ත ගුණ බලයෙන්ද තණ්හං කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සමනරේවත සෝබිත අනෝමදස්සේ පදුමනාරද පදුමුත්තර සුමේද සුජාත පියදස්සේ අත්තදස්සේ ධම්මදස්සේ සිද්ධාර්ථ තිසවස විපස්සී සිකී වෙස්සබෝ කකුසන්ද කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධ ඥාන බලයෙන් බුද්ධ තේජාන භා බලයෙන් බුද්ධ ඉරධ්‍යාන භා බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නාන භාවයෙන් ආරි මහ සංඝ රත්න අනන්ත ගුණ බලයෙන් දෙවුරක වරණෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලෙන් අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන තරවතගොඩ පදිංචි දෙමතු මහත්මිය නිසාන් මහත්මයා මෙහින් පොතුන වාසා මන්දී දියණිය ප්‍රධාන මේ සදහවත් මහතුරුම ඕරුදුවා දරුවෝ බණහන හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අසනීය පපළු පන්දුර නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපළු දුර වේවා තමන්ගේ රැකී ආරක්ෂාවන් සඵල වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තියුණු වේවා ගිනි ජල වසුලි සමියාවුද වලින් කරදර පීඩා වල කීවා පැතිරීගෙන වෛරස් රෝග වලින් පවා කරදරය පීඩාවක් ලෝමහංසනයක් නොව වේවා දාන සීල භාවනා පින්කම් තව තවත් දියුණු තියුණු වේවා මරණයේදීත් මේ උතුම් පින්කම සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනාතුරු දුකක් පීඩාවක් කරදරයක් කිසි කලක නොම වේවා වාසනාවන්ත ජීවිත වෙලක් ගත කරමින් පාරමී ගුණත් දියුණු කරලා ඔබ අප හැමෝටම මේ පින්කම අමහා මහ නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට කාටත් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා වന്തു ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා වന്തു ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා වന്തു ඥාතයෝ ittavatasaṅam hehi sambatan punna sampadaṃ sabbē devānumodanto samba sampatti siddhiyā ittavatasaṅam hehi sambatan punna sampadaṃ sabbē bhūtāṅ anumodanto sabba sampatti siddhiyā ittavatasaṅam hehi sambatan punna sampadaṃ සබ්බේ සත්තානමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තාජ මම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තාජ මම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාජ මම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti මිනාතේ සමිද්ධතු සාදු සාදු සාදු සදහවතුනේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට පින්වත් දායක පිරිසට අවස්ථාව ලබා දෙන්නේ. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරය බෞද්ධ මාධ්‍යාලය සෑම දිනකම සුපින්වත් ඔබගේ හිතසුව පිණිසම ඔබ වෙනුවෙන් sannivedanaya කරන සජීවී සූත්‍ර දේශනාව සිදු කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය කහගොල්ලේ සෝමවංශ ගෞරවනීය පින්වත් නායක ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය වරම වාසනාව මුදා වේවායි අපි හැමදෙනාම සාතු නාදනම්වා ප්‍රාර්ථනා කරමු සාතු සාදු සාදු සදහවතුනි අද උතුම් වූ සත්‍ය දේශනා වෙනුවෙන් සජීවී සූත්‍ර ධර්ම දේශනා වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණු තලවතුගොඩ පදිංචි දිමුතු මහත්මිය නිශාන් මහත්මයා මිහින් පුතණුවන් මන්දී දියණිය ප්‍රදාන පවුලත් පවුලේ පින්වත් පිරිසගේ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සඵලවන්නට ඒ හැම දිනාටම සෙත් ආශිර්වාද අපි මේ මොහොතේ ප්‍රාර්ථනාවන් එකතු කරනවා. ඒ වගේම විශේෂ සීපත් කිරීමක් සිදු කරනවා. එතුමන්ලාට මේ උතුම් වූ සධර්ම දේශනාව සිදු කරගන්නට ඒ සංවිධාන ශක්තිය ලබා දුන් බෞද්ධ මහාධිශාලයේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂක නීතිඥ ශෂික ජයතිලක මහත්මයා අපි මේ මොහොතේ ඉතාමත් ආදරණයෙන් යුතුව මතක් කරනවා එතුමන්ටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනාවන් මේ මොහොතේ එකතු කරනවා මේ උතුම් වූ වස්සාන සමයේ සුපින්වත් ඔබටත් හැකියාව තිබෙනවා මෙවැනි උතුම් සතරම දේශනාවන් වෙනුවෙන් ඔබගේ පුණ්‍යකාමී දායකත්වයන් ලබා දෙන්නට. ඒ සඳහා කාර්යාලීය වේලාවන්හිදී කතා කරන්න අපගේ සුපුරුදු දුරකථන අංකය 0117 215 288 යන දුරකථන අංකය 0117 215 288 යන අපගේ සුපුරුදු දුරකථන අංකය. මේ උතුම් වූ ප්‍රාර්ථනාවන් සමගින් මේ උතුම් වූ සිහිපත් කිරීම සමගින් වස්සාන සමයේ ඔබ වෙනුවෙන් sannivedanaya කරන්නට යෙදුණු සජීවී සූත්‍ර ධර්ම දේශනාව මෙලෙස නිමවටපත් කරන්නේ ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්නයේ අනුභවයෙන් සියලු යහපත උදා වේවා සම්මා සම්බුදු සරණයි